වේදනා සාධාරණ වෙන මේ නිලෙන් දර්ශනම් ඥානයන් ප්‍රගුණ කරන නිසා අප කල්පනා කළා විදර්ශනා ඥාන පිළිපදව දේශනා පිළිපද කියන්නේ විදර්ශනා භාවනාවේ භාවනා කිරීම තුළින් ඇති කරගත යුතු ඥානවත් තමයි විදර්ශනා ඥාන කියලා කියන්නේ. සෝවාන් වෙන තැනත්තා සිට සහත් භාවයේ ලබන තෙක්ම ඒ සෑම කෙනෙක්ම මේ විදර්ශනා ඥාන දිනු කරගෙන ඉඳීමේ සාමර්ථ්‍ය අවශ්‍ය වෙනවා. ඒ විදර්ශනා ඥාන දිනු කරගත් කෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට පුළුවන්කම තිබෙනවා පස්යෙන්. එනිසා යන අවබෝධයක් ඇති කරගෙන ඒ විදර්ශනා ඥාන දිනු කරගන්නට සෑම කෙනෙක්ම උත්සාහ ගන්නට ඉතාමත්ම සුදුසුයි. විදර්ශනා ඥාන තේනවා 16ක්. ඒ 16න් නම මහා විදර්ශනා ඥාන කියලා ප්‍රධාන වශයෙන් තියෙන විදර්ශනා ඥාන 9ක් තියෙනවා. ඒ නමේ ලැබීමට උපකාර වන ඒක මුලින් කළ යුතු වෙනස්නා යන තුනක් තිබෙනවා. එතකොට ඒ තුනයි ඒ නමේ එකතුනම 12ක් තිබෙනවා. ඒ 12ට අමතරව ඒ 12 වැඩි වීම නිසා භාවනාවේ ප්‍රතිඵල ලැබීමෙන් පසු ඇති වෙන විදර්ශනා ඥාන හතරක් තියෙනවා. එතකොට කොහොම විදර්ශනා ඥාන 16. මුලින්ම ඇති කරගත යුතු විදර්ශනා ඥාන කියන්නේ නාම රූප පරිච්ඡේදනවල <coughs> පච්චේපරිණාම ඥානය සහ සම්මස්සන ඥානය. ඊට පස්සේ නමෝහ විදර්ශනා ඥානය කියන්නේ උද්‍යප්පේ ඥානය, භංග ඥානය, බයතපත්ඨාන ඥානය, ආදීනම ඥානය, නිදිදා ඥානය, මුචිත කම්මිතා ඥානය, පටිසංඛා ඥානය, සංඛාරිකා ඥානය, අනුලෝම ඥානය. ඊට පස්සේ ඒවැය ප්‍රතිපලයක් වශයෙන් ලැබෙනවා ගෝත්‍ර ඥාන, මාර්ග ඥාන, ඵල ඥාන පස්සේ කරනාන්තේ විදර්ශනානාම් හතර. ඒක ඔක්කොම විදර්ශනානා දාක්ෂයන් තුනකින් මුලදීම සෑම කෙනෙක්ම ඉතින්ම අර මුලින් බැදීතු විදර්ශනා ඥාන දිනු කරගෙන තිබීම ඉතාමත්ම සුදුසුයි. එතකොට පහසු වෙනවා ඥාන අවබෝධ කරගැනීම. එයින් පළවෙනි එක තමයි නාම රූප පරිච්ඡේදනය. නාමය සහ රූපය වෙන කරලා හඳුනා ගන්නට පුළුවන් නුවණ කියන එකයි එහි සාමාන්‍ය අදහස. නාම රූප පරිච්ඡේද ඥාන නාම රූප වෙන්කර හඳුනා ගැනීම දැනීමට හැකි නුවණ. එතකොට අපි භාවනා කරන විට පහසෙන් අපිට තේරුම් ගන්නට පුළුවන්කම දෙන්න තෝරන රූපස්කන්ධය රූප වලට ආදයක් වේදනා සංඥා සංඛාර විඥාන කියන සුසුස්කන්ධ ධර්ම හතර නාම ස්කන්ධයට ධර්මයේ භාවනා කරන විට සෑම විටම අපි තේරුම් ගන්නට ඕන මේ නාම රූප වෙනින් වශයෙන් දැන් උදාහරණයක් වශයෙන් කතා කරමු. ඇහැට අපි රූපයක් පෙන්වනොත් තේන ඇහැයි රූපයයි දෙකම රූප කොටසටයි අයත්වන්නේ. ඒකට ඇහැ රූපයයි දෙන්නේ ගැටීම නිසා පහළ වන අනිත් හේරම සෑම ධර්මයක්ම නාම ධර්ම වලටයි අයත්වන්නේ. ඒ කියන්නේ චක්ක විඥානයේ චක්ක සංපස්සය ඊළඟට චක්ක සංපස්සදා වේදනාව ඒ නිසා පාලවන්නා විවිධ රූප සංචේතනාව මේ සියල්ලම නාමස්කන්ධයට ආසන්න. එතකොට ඇහැයි රූපයයි රූපස්කන්ධ වශයෙන් ඊට පසු ඇති වෙන චක්ක විඥානය නාමස්කන්ධේ, චක්ක සංපස්සේ නාමස්කන්ධේ, චක්ක සංපස්සදා වේදනාය නිසා ඇති වෙන සැප හෝ දුක් හෝ මඳහක් වේදනාව රූපේ දැකීම නිසා පහළ වෙන. මේ ඔක්කොම නාම ධර්ම. ඊට පස්සේ රූපයට ඇලෙනවා සමහර රූපයට ගැටෙනවා රූපයට ඊර්ෂ්‍යා කරනවා නැත්නම් රූපය හොඳයි හොඳයි ලක්ෂණයි ලක්ෂණයි මේ විදිහටයි ආදී විවිධ ආකාරයෙන් තීරණය කරනවා විවිධ කෙලෙස් ධර්ම සමහරට ඇතිවන්නට පුළුවන් එහෙම නැත්නම් මේ රූපය පිළිබඳ මේ කාණිච්චය දුක යනාත්මයි කියලා කියන්නට පුළුවන් නැත්නම් මේවා ධාතු බලවත් කියලා හිතන්නත් පුළුවන් මේ ආදී කවර ආකාරයකින් කුසල් පාක්ෂික වශයෙන් හෝ අකුසල පාපයක වශයෙන් පහළ වෙන ඒ චේතනා ඔක්කොම රූපේ හා සම්බන්ධ සිටිවිලි ඒ සියලුම රූප සංචේතනා නාම ධර්ම වශයෙන් තේරුම් ගන්න ඕනේ. ඒ රූප සංචේතනා තුළම තමයි රූපයේ පිළිබඳ සංනාවාදී ධර්මයක් ඇතිවන්නේ. එතකොට මේ ආකාරයෙන් තේරුම් ගන්න කනට කනයි සංවේදක රූපයක් ඊට පස්සේ ඒ සෝත විඥාන ආදී ධර්ම ඔක්කොම නාම ධර්ම සෝත සංපස්ස සෝත සංපස්ස වේදනා ආදී ඒ සියලුම ධර්ම නාම ධර්ම වශයෙන් තේරුම් ගන්න. මේ විදිහට ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රිය හයෙන් ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒ ඉන්ද්‍රිය පහට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන කර්ම පහ එකතු වුණාම ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන කියන්නේ මේ දෙක කොටස් දෙකම රූප ඒ කියන්නේ ඇයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගඳ සුවඳයි දිවයි රසයි කයයි ස්පර්ශයයි කියන්නේ ඔක්කොම රූප කොටස් මේවා නිසා පහළ වෙන යම්සා සිතුවිලි ධම්ම තියෙනවා නම් ඒවා ඔක්කොම නාම ධර්ම වශයෙන් තේරුම් ගන්න ඕනේ මේ විදිහට අජීවී වස්තුන් අරගන්නවා අජීවී වස්තු ඔක්කොම රූප ධර්ම වශයෙන් සලකනවා එතකොට සමාගයේ ශරීරය වගේමයි බාහිර ලෝකයේ සියලුම සත්‍යයන්ගේ ශරීරය නාම රූප වශයෙන් අවබෝධ වන්නේ ඒ වගේ තමයි දෙවිවරුන්ගේ ඥානයන්ගේ මායයන්ගේ තේසන සතුන්ගේ අමනුෂ්‍යයන්ගේ මේවා විවිධ සත්ත්ව කොටස ලෝකයේ සිදෙනවා මේ සියලුම සෑම කොටසක් සත්ත්ව කොටසක් තුළම නාමයක් සහ රූපයක් තියෙන සත්‍යෝ සිටිනා නම් ඒ සෑම සත්‍යයක් තුළම තියෙන නාම රූප ධර්මතා දෙකක් අර මා කියන්නේ නාමයක් සහ රූපයක් තිබෙන සත්‍යෝ කියලා නාමයේ විතරක් තියෙන ලෝක හතරක් තියෙනවා රූපාවචර ලෝක ඒකේ තියෙන නාම ධර්ම පමණයි ඒ වගේම රූපේ පමණක් තියෙන ලෝකයක් තියෙනවා සංඤ්ඤතලය කියලා භක්ම ලෝකයක්. ඒකේ තියෙන රූපේ පමණයි. මේ දෙක අනිත්‍යයන් කරන නාම රූප දෙකම ක්‍රියාත්මක වෙනවා. මේක පැහැදිලිවම Taman තේරුම් ගන්න ඕනේ. මේ නාම රූප ධර්මතා දෙකක් හැර මෙතන සත්‍යයක් නැතේ, පුද්ගලයක් නැතේ, ආත්මයක් වශයෙන් ගන්නට, ජීවියක් වශයෙන් ගන්නට, නැත්නම් දෙවියෙක් බ්‍රහ්මෙක් මාරෙක් ආදී වශයෙන් අපි සංඥා වලින් හඳුනාගත්තාට එහෙම හඳුනා ගන්නට කිසිවක් නැතේ. මෙහි තියෙන්නේ නාමයක් සහ රූපයක් පමණක් කියන අවබෝධයේ ඒ නුවණ සමාත ඇතිවන්නට ඕන ඒක තමයි කියන්නේ නාම රූප පරිච්ඡේද ඥාන කියන නාම රූප වෙන වශයෙන් හඳුනා ගන්නා නුවණ. ඒකට භාවනා කරනකොට අපි දොන් සද්දයක් වෙනකොට සද්දයක් සද්දයක් සද්දයක් කියලා අපි මෙනෙහි කළා. ඒ සද්දේ රූපයක් ඒ සද්දේ පිළිබඳ පහළ වුණා. සද්දයක් සද්දයක් කියලා සීකර ප්‍රසිද්ධ නාමයක් කියලා මෙනෙහි කරනවා. කොහොම මෙනෙහි කරන්න පුළුවන්කම තිබෙන්න ඕන. ආස්වාද ප්‍රසආස කරනවා නම් ආස්වාද ප්‍රසආස රූප ධර්මයක්ද ඒ හා සම්බන්ධ වන ආශය හා ශරීරයේ රූප ධර්මයක්ද මේ ආස්වාද කියලා හිතන්නේ ආස්වාද කියලා හිතන්නේ නාම ධර්මයක්ද කියලා මේ විදිහට ඒ සෑම අවස්ථාවකදී භාවනා කරන විට නාම රූප දෙන්නත් දැකීමේ හැකියාව තිබෙන්න ඕනේ මේක ඇති වුණාට පස්සේ නාමයෙන් නාමයේ වෙන් කරන්නට පුළුවන් ශක්තිය ඇති කරගත යුතුයි. අපි මේ දක්වා අපේ නාම රූප නාමයෙන් රූපේ වෙන් කර ගැනීම දැන් මේ අපි කතා කරන්නේ නාමයෙන් නාමයේ වෙන් කර ගැනීම. උදාහරණයක් අපි කතා කරන කීවොත් මේ ආයතනයේ කරුණ තේරෙවි. අපි තුම භාවනා කරන විට වේදනාවක් ඇති වෙනවා. භාවනා නොකරන විට වුණත් මේ ආකාරයෙන් පුළුවන්. මේ වේදනාව ඇතුලේ අපේ ශරීරයේ ශාරීරික වේදනාවක් කියලා ශරීරයේ අංගික කොටසක්. මේ වේදනාව දැනෙන කොටස රූප ධර්මයක්. එතකොට වේදනාව දැනීම නම් ධර්මයි. මේ දෙක පළමුවෙන් දකින්නට පුළුවන්. ඒකට මේ වේදනාව දකිනකොට අපිට තේරෙනවා නම් මේ වේදනාව කියන්නේ වෙනම දෙයක්. මේ වේදනාව පිළිබඳ දැනීම. නැත්නම් මේ වේදනාව වේදනාව කියලා අපි හිතන එක තවත් ධර්මයක් කියලා. එතකොට එතන වේදනාව නාම ධර්මයක්. වේදනාව කියලා හිතන එක තවත් නාම ධර්මයක්. ඒ නාමයෙන් නාමයේ වෙන් කිරීමක් එතන සිදුවන්නේ. මේ විදිහට අපිට පුළුවන්කම තිබෙන්නට ඕන සංඥාව හඳුනා ගන්න. සංඥාව අපිට රූපයක් දැකලා රූප සංඥාව හඳුනා ගත්තා. මේ රූප සංඥාව අන්තිම විතරාද පස්සේ අපි මේ රූපය හඳුනා ගත්තම කවර ආකාරයෙන් හරි මේක තමයි රූප සංඥාව කියලා අපි හිතුවා. ඒක තමයි නාම ධර්මයක් කියලා හිතුවා. ඒ නාම ධර්මයක් කියන නැත්නම් මේක රූප සංඥාව කියලා හිතේට තවත් නාම ධර්මයක්. එතකොට මේ නාමය අර සංඥා නාමයෙන් වෙන් කරන්න පුළුවන් ශක්තිය අපිට තියෙනවා නම් ඒකමත් හොඳයි. මෙන්න මේ විදිහට බලනකොට පැහැදිලිවම සමාජ අවබෝධ වන්නට ඕන, දැනෙන්නට ඕන. එතන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් හැර මේ මුළු ශරීරය තුළම වෙන කිසිවක් නැහැ කියලා. ඒ කියන්නේ මුළු පංචස්කන්ධ ලෝකයේ තුළම පවතින නාම ධර්මයන්ගේ සහ රූප ධර්මයන්ගේ ඇතිවීමෙන් නැතිවීමෙන් යන ක්‍රියාපටිපාටියක් හැර අන් කිසිවක් නැහැ කියන ඥානය සමාට ඇති වෙනකොට ඒකට කියනවා අපි නාම රූප පරිච්ඡේද ඥානය කියලා. ඊළඟ එක පච්චේ පරිග්‍රහණානි. පච්චේ පරිග්‍රහණානි කියන්නේ නාම රූප ඇතිවීමේ හේතුන් දක්නා නුවණ. සාමාන්‍යයෙන් පොත්පත්වල කියලා කියනවා දැන් අපි අපගේ ශරීරයේ පංචස්කන්ධ ලෝකයේ ගත්ත රූපස්කන්ධය ඇතිවීමේ හේතු වශයෙන් ආහාර සමුදය රූප සමුදයෝකේ ආහාර තමයි රූපය ඇතිවීමේ හේතුක මේක මේ කිව්වට පොත්වල තිබුණාට මෙවැනි දේශනයක් අහලා මතක තබා ගන්න පුළුවන් වුණාට එතන අපිට පස්සේ පරිඥානාවේ පහළ වුණා කියලා කියන්නට බෑ අපතම තේරෙන්න ඕන මේ රූපය ඇතිවන්නේ මෙන්න මේ හේතුන් නිසා කියලා දැන් උදාහරණයක් වශයෙන් මනුෂ්‍ය රූපයක දුන්නා නම් රූපය පහළවන්නේ ඉස්සනම් ප්‍රතිසන්ද විඥානයක් ගැන දීන හේතුවක් වුණා. කර්මයේ හේතුවක් වුණා ප්‍රතිසන්ද විඥානයේ හේතුවක් වුණා. මේක නිසා මේ රූපේ හටගත්තේ රූපේ හට ගන්නට ඒ රූපේ හට ගැනීම බීජයක් හේතුවක් වෙනවා. අපි ඒකට ධාන ශක්තියක් කියලා කිව්වොත් ඒ ධාන ශක්තිය හේතුව. ඊට පස්සේ තමයි මේ ආහාර ප්‍රත්‍ය හේතුවලා මේ රූපේ මේ විදිහට බල නැගීගෙන බල නැගීගෙන යන්නේ. ඒකට කර්මයේ හේතුණා ආහාර හේතුණා. ඊට පස්සේ මේ රූපෙන් සාස් රූපය ඇතිවීමද සීතල උෂ්ණ දෙක හේතු වෙනවා. විපාකයට. ඊළඟට සමාගයේ සිටේ ස්වરૂපය ප්‍රෝපේතින සඳහා හේතු වෙන මේ විදිහට මේ රූපය ඇතිවන්නේ මේ කර්ම චිත්ත ඉස්සෝ ආකාර කියන මේ කොටස් හතරින්ම තියෙන පැහැදිලි අවබෝධයේ නුවණ සමාකම තියෙනවා. වේදනා සංඥා සංඛාර ඇතිවන්නේ තනිකරම ස්පර්ශය නිසා. ස්පර්ශය කියන්නේ චක්ක සම්බන්ධ, සෝත සම්බන්ධ ආදී ස්පර්ශයන් නිසා. එතකොට ඒක සමානව තේරෙන්න ඕන පැහැදිලිවම මේක තමයි ප්‍රධානම හේතුව මේ වේදනාව ඇතිවීම, සංඥාව ඇතිවීම, සංඛාරය කියන ස්පර්ශය. ඒ අමතර වේදනාව ඇතිවෙන මේ තම හේතුන් තියෙන සංඥා සංකාර ඇති මේ හේතුන් මේ හේතුන් දෙන්නෙන් වශයෙන් තමාට දකින්නට පුළුවන් නම් නුවණට අවබෝධ වෙනවා නම් ඒ අවබෝධයට අපි කියනවා පස්සේ පරිඥානය කියලා. නාම රූප දෙක නිසා විඥාණය පහළ වෙනවා කියන පොත්වල දක්වා තියෙනවා. එහෙම කියවදනේ සමාතම පැහැදිලි වශයෙන් තේරෙනවා නම් අවබෝධ වෙනවා නම් මේ විඥාණය පහළවන්නේ මෙන්න මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්ම නිසා කියලා. ඒ නාම රූපේ හේතු කොටගෙන විඥාණය පහළ වෙනවා කියන අවබෝධය තියෙනකොට අපිට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් ශක්තිය දෙනවා. අපගේ සිත තුළ පස්සේ පරිග්‍රහණ පරිග්‍රහණානි ඇති වුණා. මේ පස්සේ පරිග්‍රහ කරනවා කියන්නේ ඒවා ඇතිවීමේ හේතු සංග්‍රහ කරලා දකිනවා. එතකොට එහෙම දකිනකොට පැහැදිලිව අපි දකින්න යන්නේ අනාත්ම ලක්ෂණය මේවා හේතුන් නිසා හටගත් ධර්ම වෙන හේතුන්ගේ ඵලසක් නිසා පහළ වූ ඵලසක්යේ වෙන අන්තිශාවක් නොවේ කියන අවබෝධය ඇති කර ගැනීම සඳහා මේ විදිහට පත්‍යස්කන්ධ පරිඥානය තමාගේ පංචස්කන්ධ ලෝකේ අනුව බලලා තේරුම් ගන්නට ඕන. ඒ අනුසාරයෙන් බාහිර ලෝකයේ සියලු උපසත්යන්ගේ ශරීරත් මේ ආකාර හේතුන් නිසා හටගත්තයි කියලා අවබෝධය ඇති කර ගන්නට ඕන. අජීවී වස්තුන් ගැන මේ සඳහා අවධානය යොමු කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒක විතරම් ප්‍රෝණාපට අවශ්‍ය නැහැ. ඒක වැඩිපුර අධ්‍යයනක් කිරීම සඳහා නම් කමන්නේ. භාවනාවෙන් ප්‍රතිඵලයක් ගැනීමට පංචස්කන්ධයේ පංචේ බලින්දාය සම්මත දැන ගැනීම ප්‍රමාණවත් කරනවා. ඊළඟ එක තමයි සම්මස්සන ඥානය. මේක තාමත්ම වැදගත්. මේක තමයි පළමුවෙන් පොත්පත් වල කියලා තියෙන සම්මස්සන ඥානය මම මේ තුන්වෙනි ප්‍රකාශ කරා. ඒකෙන් අදහස් කරන්නේ සම්මස්සනය කරනවා කියන්නේ නුවණින් විමස විමසා බලනවා. විචක්ෂණ බුද්ධියකින් යුතුව අපි අවබෝධ කරනවා කියන එක. සම්මස්සනය කරනවා කියන්නේ නුවණින් විමස විමසා බලනවා. මොනවද නුවණින් විමස විමසා බලන්නේ? සංස්කාර ධර්මයන්ගේ නියම தත්ත්වය. තමන්ගේ පංචස්කන්ධ ලෝකේ බාහිර අදීවි සංස්කාර ලෝකේ ඔක්කොම මෙතනදී සංස්කාර කියන එකට ගණන් ගන්නවා අර පච්චේ පරිඥානානේ වාගේ නේද එතකොට මෙතෙන්දී තමන්ට තේරෙන්නට ඕන මේ සෑම එකක්ම අනිත්‍යය, මේවා දුක්ඛය, මේවා අනාත්මය කියලා. මේ ආකාර තුනින්වත් අපි නුවණින් විමසෙන්සා බලන්නට පුළුවන් වන්න පුළුවන්කම ඇති කරගන්න ඕනේ. අපේ රූපස්කන්ධය බැලුවොත් මේක අනිත්‍යයක් දෙයක්, මේක දුක්ඛ දෙයක්, මේක අනාත්ම දෙයක් කියලා Tamanටම අවබෝධ වන්නේ. සංවේදනා සංඥා සංඛාර විඥාන කියන සතර ස්කන්ධ මේවා අනිත්‍යය දුක්ඛය අනාත්මය කියන කරුණු තුනවත් අදුම වශයෙන් පැහැදිලිව තමාට අවබෝධ වන්න ඕනේ. අතීතයේ දිව්‍ය රූපත් මෙන්න මේ විදිහටම අනිත්‍ය தත්ත්වයටපත් වෙනවා දුක් ධර්මයි අනාත්ම ධර්මයි කියලා අවබෝධ මේක. අනාගතයේදී පහළ වෙන ධර්මත් මේ ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයට බඳුන් වන ධර්මයේ කියලා අවබෝධ කරගන්නට ඕන. එතකොට මෙතන කොටස් අපේ තමන්ගේ වශයෙන් වෙයි බාහිර වශයෙන් වෙයි අනේ අධ්‍යාපිත වර්තමාන අනාගත වශයෙන් කියන කාල තුන කොටයි. අනුව කොටස් පහක් තිබෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන කොටස් 11ක් මේ 11න් අපිට මේ පහ විතරක් ලබා වඩා වැඩි දියුණු කර ගැනීම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. අනිත් කොටස් ඒ තරම් දුරට වැදගත් භාවයක් නැහැ 11 ඉතිරි කොටස්. එතකොට අතීතයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන වර්තමානයේ පංචස්කන්ධ ධර්ම අනාගත පංචස්කන්ධ ධර්ම සමාගයේ පංචස්කන්ධ ධර්ම, බාහිර පංචස්කන්ධ ධර්ම කියන මේ ආකාරවලට බෙදලා මේ සෑම එකක්ම අනිත්‍යයි, මේවා ඔක්කොම දුක්, මේවා අනාත්මයි කියලා සමාඩම අවබෝධ වන්නට. මේකදී තේරුම් ගන්න මේවා මේ අනිත්‍යයි කියලා අපි සිහිපත් කිරීම නෙමෙයි අවශ්‍ය වන්නේ. මම මේ නැවත නැවත ඒක ප්‍රකාශ කරන්නේ බොහෝ දෙනෙක් කල්පනා කරන මේවා සිහිපත් කරන්නට පුළුවන් වුණාම අපිට මේ විදර්ශනා ඥාන ඇති වෙනවා කියලා. එහෙම ඇතිවන්නේ නැහැ. විදර්ශනා ඥානය කියන්නේ සමාගයේ සිත තුළින් පහළවන නුවණක්. ඒ නුවණ තුළින් මේවා දකින්නට ඕන. ඇත්තෙන්ම මේවා නිත්‍ය, මේවා ඇත්තෙන්ම මේවා දුක්ඛ, මේවා ඇත්තෙන්ම මේවා අනාත්මය කියන කාරණාව. අතීතයේත් මෙහෙමයි දැනුත් මෙහෙමයි අනාගතයේත් මෙහෙමයි මගේ වගේමයි බාහිර සත්ත්වෝගේ ඔක්කොම සංස්කාර ධර්මයන්ගේ ස්වરૂපයේ මේකයි කිය පැහැදිලිව Tamanට දකින්නට පුළුවන් ශක්තිය ලැබෙන්න ඕන මේ ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ ධර්මයන්ට නගල මේ සංස්කාර ලෝකයේ නැවත නැවත නැවත නැවත විමස විමසා ඒ සම්මස්ත්‍රය කිරීම තුළින් ඒ ඥානය ඇති කරගන්නවා ඒකට තමයි අපි කියන්නේ සම්මසන ඥානය සම්මස්සන ඥානය කියන සිංහලෙන් ප්‍රකාශ කරන්නේ එතකොට මේ ඥාන තුන ඇති කර ගැනීම පසුව කියන දැනට කියන ඊළඟට කියන්න තියෙන ප්‍රධාන ඥාන නමේ ඇති කර ගැනීමට උපකාර වෙනවා. ඉතින් අර කලින් කියපු ඥාන තුනේ අනුපාඩු තියෙනකොට පසුව කියන්නේ මේ දැන් කියන මේ ඥාන වල දියුණුවක් ඇති කර ගැනීම සමහර විට කල්යන්නට පුළුවන් නැත්නම් ඒතරම් දිනුවක් ලබන්නට නොහැකි වන්නට පුළුවන් ඒ නිසා අර මුල් ඥාන තුන දිනු කරගන්නට ඕනෑ කියන අදහස ඇති කරගන්න. සෝවාන් වන්නට උත්සාහ කරන කෙනත් මේවා කරන්නට ඕන. සකදාගාමී වෙන්න ඕන කෙනත් අනාගාමී වෙන්න අරහත් වෙන්නට බලාපොරොත්තු වෙන සෑම කෙනෙක්ම මේවා කරන්නට ඕන. මොකද හේතුව මේ ඥාන මට්ටම් එක එක්කෙනාගේ එක එක විවිධ මට්ටම් වල පවතින. සෝවාන් වීමට උත්සාහ කරන කෙනාගේ ඥාන මට්ටම නෙවෙයි සෝවාන් වෙච්ච කෙනාගේ පැත්තේ. සෝවාන් වෙන පස්සේ වුණ කෙනෙක්ගේ පස්සේ ඊට වඩා උසස්. ඊට වඩා අතිකල් ගැඹුරුයි පළල් උසස් මේ සකදාගාමිකයේ පස්සේ. ඒ විදිහට ඒ නිරේණියන මාර්ගඵල ලැබනකොට අර කණින් තිබුණු ප්‍රත්‍යයන්ට වඩා මේ විදර්ශනා ඥාන පළල්ව ගැඹුරින් අවබෝධ කරනවා අවබෝධ දී යුතුයි. ඒ නිසායි සෑම කෙනෙක්ම මේවා වැඩි යුතුයි. ඒ නම්මා විදර්ශනාවල පළවෙනි එක තමයි උද්‍යප්පේ ඥාන. උදේ කියන්නේ ඇතිවීම, වය කියන්නේ නැතිවීම. මේ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙන එක නැති වෙන එක දැක දැකා වාසය කිරීමයි උද්‍යප්ප ඥානය තුළින් සිදු කරන්නට ඕනේ. ඒ කියන්නේ ඉස්සෙල්ලාගේ සම්මත ඥාණයෙන් අපි කලේ මේ ඔක්කොම දේවල් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා මෙනෙහි කිරීම. මේවා දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරා. ඒකෝට මෙතෙන්දී අනිත්‍ය කියලා මෙනෙහි කිරීමට වඩා දෙයක් තියෙන උද්‍යප්පය තුළින්. අර අනිත්‍ය තුළදී ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒක නිසා අනිත්‍ය කියලා අපි දැක්කේ සාමාන්‍ය අපගේ නුවණින් අවබෝධ කර ගැනීම. මෙතෙන්දී එන්නේ භාවනා වලින් අත්දැකෙනවා රූපස්කන්ධේ නිරන්තරයෙන්ම ඇති වෙනවා පැවතෙනවා නැති වෙනවා. වේදනා ස්කන්ධය ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඇති වෙච්ච ගමන් නැති වෙනවා. ඒකට මෙතන ඇතිවීමක් තියෙනවා නැතිවීමක් තියෙනවා. මේක පැහැදිලිව Tamanට තේරෙන්න ඕන. ඉතින් මේකේ තේරෙන්නේ Tamanට තේරෙනවා නම් ඇහැට රූපයක් දැක්කම ඒ චක්කු විඥානය ඇති වුණා නැති වුණා. කනට ශබ්දයක් වුණා සෝත විඥානය ඇති වුණා නැති වුණා. නාසයට ගඳ සුවඳ ආවම ජීවා විඥානය ඕන නැති වුණා නැති වුණා විදිය. ඒ පිළිබඳ පහළ වෙච්ච සංඥා ඇති වෙනවා නැති වෙනවා. ඒ පිළිබඳ පහළ වෙන රූපහරි ශබ්දහරි ගන්ධහරි මනෝහරි පිළිබඳ පහළ වෙන සිටිවිලි ඔක්කොම ඇති වෙනවා නැති වෙනවා. විඥානය ඇති වෙනවා පැවතෙනවා නැති වෙනවා. මේ විදිහට වේදනාව සංඥාව සංඛාර විඥාන කියන නාම ධර්ම ටික රූප ධර්ම මේ සියල්ලම වහවහ ඇති වෙමින් නැති වෙමින් යන ආකාරයේ බල බල වාසය කිරීමයි උද්‍යප්ප ඥානය ඇති කිරීම සඳහා කරගත යුතු වන්නේ ඒක විශේෂයෙන්ම භාවනා කරන ඉඩය ගන්න අර සම්මස්න ඥානය වල තියෙන ඒවා ඒවා පොතක වාඩිලා නිදාගෙන හරි භාවනා කරන්න කියලා එයාට මෙහාට යන විචාරය ඕන වෙලාවක කරන්නත් පුළුවන් ඒ සඳහා උදාහරණ යොමු කරලා මේ නුවණින් මෙහි කිරීම කරන්නත් පුළුවන් මේ උද්‍යප්පේනාන ආදී දෙලින්ම භාවනා විදර්ශනා භාවනා පිළිමතරින් ඇති කරන්නේ. ඒ ඇති කරගන්නේ ඉතින් ඇති කරගන්නකොට අපිට පෙනෙන පැහැදිලිව පේනවා මේවා ඇති වෙනවා පවතිනවා ස්වභාවයක් පවතින්නේ නැති යන. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන දෙකම අපි දකින්නට පුළුවන් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ දර්ශනය අපේ අර කියපු පස්සාකාරයට සිදු කරලා බැලුවොත් මේ අතීතයේ අනාගතයේ වර්තමානයේ ඒ වගේම තමාගේ ස්වභාවික ලෝක රූප අනුදී සදී සෑම දෙයක් මාර්ගෙන් බැලුවොත් මේ සෑම එකක්ම ඇති වෙනව පවතිනව නැති වෙනව මේ ලෝකෙ කිසිම සංස්කාරයක් නිත්‍ය වශයෙන් නැක්කම ඇති වෙනව නැති වෙනව කියන අවබෝධය ඇති වෙනකොට පැහැදිලිව දකිනකොට උද්‍යප්පේ ඥානය තමාගේ සිත තුළ පහළ වෙනවා මේ උද්‍යප්පේ ඥානය ධර්මතුලට වැඩෙනකොට මේ සංස්කාර ලෝකයේ සමහර විට සමහර කෙනෙකුට පමණක් මේ මේව ඇති වෙනවනේ කියලා මෙතන සත්‍යයේ කුද්දේ දාලා ගන්නට කෙනෙක් නැහැ කියන අවබෝධය ඇති වුණොත් මේ ඔක්කොම සංස්කාර නිවිලා යනවා මුළු සංස්කාර ලෝකේම හිස් භාවයකට මනස හිස් රූපයකට පත් ගන්නට පුළුවන් ඒ උදයක් දෙනවා ඊළඟ එක දෙවෙනි එක භංග ඥාන භංග කියන්නේ බිඳීම බිඳීම බිඳීම කියන අර්ථය අර උදයක් දෙකෙන් එකෙන් ඇති ඇතිවීමයි නැතිවීමයි දෙකම බැලුවා භංග ඥානයේදී බලන්නේ ඇතිවීමයි නැතිවීමටයි වැඩිය විදිහම ප්‍රකටව ප්‍රකටව පේනවා. ඉස්සෙල්ල ඇතිවීමක් වෙනවා නැතිවීමක් වෙනවා. මේ භංග ඥානය ඊට වඩා තියුණුයි. ඊට වඩා තීක්ෂණයි. ඒක නිසා උපදිනාටත් වඩා ඒක මේ දෙදෙන ආකාරයේ තියෙන. දැන් මම මේ ශබ්ද පිට කරනකට හරියට භංග ඥානය උපදවා ගන්නට පුළුවන් නම් ඇති වෙන ඇති වෙන ශබ්ද මාත්‍ර ඇති වෙනකත් ප්‍රථම දීය. නැතිය. ඒක දකින්නට පුළුවන්. ඒ විදිහට වේදනාව දෙස බැලුවා සංඥා දෙස බැලුවා සංස්කාර විඥාන දෙස බැලුවා රූපේ දෙස බැලුවා තමන් භවනාවෙන් අත්දැකන මේවා ඇති වෙන නැති වෙන දෙස බල බල ඉන්නකොට ඔක්කොම ඇති වෙන වේගයට වඩා වේගෙන් ඒවා නැති වෙනව නේද කියලා මෙහිදී තව එකක් එකතු කරගන්න ඕන. අපි ඉස්සෙල්ල ඇතිවීම නැතිවීම බලනකොට රූපය ඇති වෙනවා නැති වෙනවා කියලා දැක දැක හිටියා. මේ සංඥාණය කරනකොට ඇතිවීම නැතිවීම දැක්ක සිතත් ඇති වුණා නැති වුණා කියලා දකින්නට පුළුවන් වෙනවා. අපි ඕන ශබ්දය ඇති වුණා නැති වුණා නැත්නම් සෝත විඥානය ඇති වුණා නැති වුණා. ඔක දැක්කා. මේ ඇති වුණා නැති වුණායි කියලා හිතවන යම් කිසි සිතක් ඒ සිතත් ඇති වුණා නැති වුණා. ඒ දෙවනට හිතුවන සිතක් ඒ දෙවන සිතක් ඇති වුණා නැති වුණා. ඊට පස්සේ දෙවන දෙවන සිත ඇති තුන්වෙනි සිතක තුන්වෙනි සිතක් ඇති වුණා නැති වුණා. මේ විදිහට සිත් අඩුවකින් පාස්කයක් වත් ඇතිවීම නැතිවීම ඇතිලා නැතිලා යන ආකාරය දකින්නට පුළුවන් ශක්තිය දෙන්න ඕන. මෙන්න මේක හරියටම ප්‍රගුණ කරොත් එහෙම අර උද්‍යප්ඥානයට වඩා ප්‍රකට වූ බංගත් මොකද සංස්කාර දෙදිගිනී යන ආකාරය දකින්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. මේකට පොත්වල උපමාවක් කියලා තියෙනවා. මේ උපමා පොත්වල කියවට ප්‍රායෝගික වශයෙන් ඒක සම්පූර්ණ සත්‍ය නිසා අපි ප්‍රකාශ කරන්නේ මහා විශාල ජලාශයකට වේගෙන් වැහිවතර වැටෙනකොට ඒ එන්නේ වැහිදින් වල ගැටීම නිසා පෙනදිගේ වෙන වෙන බිඹුළු ඇති වෙනවා ඇති වෙච්ච ඇති වෙන්න ඉස්සලා බින්දෙනවා. තවත් වෙනවා තවත් අතර වෙනවා. බා ගොඩක් මේ තෙලබිබලෝ ඒ ඔක්කොම ඇතිවෙන්නට ප්‍රථම ඇති වෙනකොටම ගිනිගිනි යනවා. මොකද ඒ ඉස්සර වයවතර වැටිලා. මේ ඇති වෙනකොටම ගිනිලා. මෙන්න මේක හරියටම අපිට ඇහැේ පේන දෘශ්‍යමාන ඇහැේ දෘශ්‍ය තිබෙනතාවය බලන ඉන්නකොට එහෙම පේන ඔක්කොම ඇති අන්න ඒ වගේ මේ සංස්කාර ඔක්කොම නැති වෙනවා නැති වෙනවා කියන එක පැහැදිලිවම දකින්නට පුළුවන් ඔය කොනවා ප්‍රායෝගික වශයෙන් හරියටම හරියි. එතකොට ඒ ආකාරයෙන් ඇති වුණා දකින්නකොට සමා විශාල ශූන්‍යතාවයකට පත් වෙනවා. හිඹුරු ශූන්‍යතාවයකට පත් වෙනා මේ ඉගෙනම තත්ත්වෙට දිනුනාට පසුව. ඒ ශූන්‍යතාවය බව අනිත්‍ය නාසයි කියලා හිතුවොත් එහෙම සමහර කෙනෙකුට ඒකෙන්දී නිවන අවබෝධ වන්නට පුළුවන්. ඔක්කොටම නෙවෙයි. මේක වාස්තවයේ ප්‍රත්‍ය බංග ඊළඟට කියන්නේ බයසුපත්තාන ආදීනව නිමිලා භයතුපත්තාන කියන්නේ මේ සංස්කාර ලෝකයේ සිටීමේ පැවතීමේ තියෙන බිය ජනක භාවය අවබෝධ කරගැනීම. මේ සඳහා සම්මස්තන ඥානය කලානේ අපි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒක මෙහිදී විශේෂම ප්‍රකාර වෙනවා. බයතුපත්තාන සංසාරයේ බැඳී සිටීම මහා භයානකයි. මේ ඥාන තුනම බයතුපත්තාන ආදීනෝ ආදී ඥාන ඔක්කොම සමහරට එකවර උපදින්නට පුළුවන්. කියන්නේ සංසාරයේ රැඳී සිටීම භයානකයි කියන්නේ ජාති දුක් වෙනවා, ජරා දුක් වෙනවා, ව්‍යාධි දුක් වෙනවා, මරණ දුක් වෙනවා. මේක වැඩිපුර දුක්ඛ සත්‍ය තමයි ප්‍රකටව ප්‍රකටව වැටෙන්නට ඕන. ඒ වැටෙනකොට Tamanට තේරෙන්නට ඕන මේ පංචස්කන්ධ ලෝකයේ පවතින සාක්කන්න දුක පවතිනවා. දුකමයි මෙතන තියෙන්නේ. ඒක නිසා මේකේ තියෙන පවතින එක මහා භයානක දෙයක් කියන එක. කියන්නේ මහා විශාල ධාති ප්‍රපාතේ පපතන්නේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා. ජාති ප්‍රපාතයකට ඇදගෙන වැටෙන්නේ. මේ මිනිසුන් මේ ඉපදිනවා කියන එක මහා හොඳ දෙයක් කියලා කල්පනා කරන්නේ ඒවා ගැන අවබෝධයක් නැති නිසා. ජරා ප්‍රපාතේ පතන ඉදරා ජරා ප්‍රපාතයකට ඇදෙන්නේ. ඒ වගේම ව්‍යාධි නොඑක ආකාර රෝග පීඩා කරදර මේ ශරීරයේ තියෙන තාක් කල් විශාල භයානක ඉරණම් වලට පත් කරන්නට සිදු වෙනවා. මේ අවබෝධයේ දැනට විතරක් නෙවෙයි අතීතයට විශේෂයෙන් යොමු කරන්නට ඕන. මේ සංස්කාර කෙරෙහි ඇලී බැඳී ආශා කළ මම්මගේ කියලා ගත්ත නිසා කොනිතරම් දුක්ඛාද ප්‍රස්ථාරවල අපි ඉපදලා තියෙනවද කියලා ටිකක් නෝනින් දකින්නට පුළුවන්කම තිබෙන්න ඕන. ඒ කියන්නේ පිටසංගත ලෝකවල ඉපදෙනා, പ്രേත ලෝකවල උපදිනා, අසුරංකාය උපදිනා, අපාවල ඉපදිනා, විවිධ ආකාර තැන්වල කොයිතරම්නම් දුක් ගැහැට කම්කටොළු අපි විඳලා තියනවාද? කොයිතරම් ජාති දුක් විඳලා තියනවාද? ජරා දුක් විඳලා තියනවාද? ව්‍යාධි මරණ දුක් විඳලා තියනවාද? අපේ සංසර්ග දුක් විඳලා තියනවාද? ආදී ආකාරයෙන් මේ දුක් සත්‍ය අතීතයට යොමු කරලා බලන්නට පුරුදු වෙන්න ඕනේ. ඒ බලනකොට මේ සංසාරයේ රැඳී සිටීම මහා භයානක දෙයක් කියලා සමාජම අවබෝධ වී යුතුයි. ඒ අවබෝධය සමාටම ඇති වෙනා මේකට කියනවා බයසුපත්ථාන ඥානය කියලා. ඊළඟට ආදීනවාන ඥානය. ඒ කියන්නේ විදර්ශනා ඥානයක් ආදීනව දැකීම. මේ බයසුපත්ථාන ආදීනව ආදී ඥානයන් ඔක්කොම එකම ළඟ තියෙන අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ ඥාන. මේවා වෙනවෙන් වශයෙන් අදිස්ථාන කරලා භාවනා කරේ නැත්නම් මේ ඔක්කොම ඥාන එකට පහළ වෙනවා. ඒකෝට Tamanda පැහැදිලිව තේරුම් ගන්න බෑ මේක බයසපටානේ මේක ආදීනවේ කියලා. ඒ නිසා මේව වෙනින් වශයෙන් අධිෂ්ඨාන තුළ භාවනා කරන එක ඉතාමත් සුදුසුයි. ආදීනව කියන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ පැවැත්ම පැවැත්මේ ඇති ආදීනව. මේක ඉපදිච්ච මොහොතේ සිට මේ මොහොත දක්වාත් මේ මොහොතේ සිට මරණ දක්වාත් මරණක් පස්සේ නැවත ඉපදීමක් වෙනවා නම් ඒ දක්වාත් ඉන්පසු තියෙන සියලුම ආදීනයන් සමාජ නුවණට වැටෙන්නට ඕනේ. ඊතරම් ආදීන භාෂයක් මේ මනිකස්සන්දේ දින තාක්කල් නිමින්න දෙදෙනවා කියලා. එහිදී තේන විශේෂයෙන්ම දුක්ඛ සත්‍යමයි. මොකද සබාවට පස්සන එක ආදීනමයක් යාගේ සංස්කාර රෝග ඇති වෙන ආදී ආකාරීනය මේ ශරීරයේ කොයි ආකාරයෙන් තවත් අපට ඕන විදිහට පවත්වන්නට බැරි ඒක ආදීනය මේ ශරීරයේ පොඩ්ඩක් හරි මේ නිති පරිදි පවත්වන්න දරුව පොඩ්ඩක් එහාට මෙහාට වුණොත් සමහරට කැඩෙන්නත් පුළුවන් බිඳෙන්නත් පුළුවන් සමහරට මාස ගණන් එකතන උත්පල වෙන්නත් පුළුවන් දුකක් ඇති වෙන්නත් පුළුවන් දෙකින් විවිධ අනතුරකට බලවන්නත් පුළුවන් මේ ශරීරයට කවන්නට වෙනවා කොහන්නට වෙනවා ආරක්ෂා ගන්න වෙනවා නැති මතුරුවන්ගේ සීතලේ මුස්ලිම් ඔච්චර කළත් මේක හරියන්නේ මේවා ගුණාවන්ට පිළිසුදු කරවන්නට අවශ්‍ය වෙනවා මේකට මේ බැලමීමර සංකල්පනවා සත්‍ය වශයෙන්ම ඉස්සර ඉස්සර ඉන්නේ බැලමිනවර සංකල්ප මිනිසු අනුන්ට දුන්නේ. ආයෙත් රන් සාගරවරුන් වගේ බැලමින ජීවිතේ පුරාම මෙහෙවර සංකල්ප. ඒ මොනවද වචන තියෙන මට හරියට මතක නැහැ. ඒකෝට ඒ ඒ වගේ අපි මේ ශරීරයට බල මෙහෙවරකම් කරන උපන් දවසේ ඉඳලා අද දක්වා කොච්චර එහෙම කළත් ඒ ශරීරයෙන් කිසිම කෙලෙයි ගුණයකුත් නැහැ. පොඩ්ඩ වැරදිච්ච ගමන් ඉවරයි. ඔක්කොම ඉවරයි. හරියට මේ පොතේ තිබුණ උපමාවක් තියෙනවා මේ දුක්ඛයක් වගේ කියලා. ඔය දෙත්තරේ පොඩ්ඩ වැරදිච්ච ගමන් බිමට වැටුනොත් කුළු වෙලා යනවා. අවෙන්නේ වැටුනොත් දැන් ඕක මහා ශක්තිමත් දෙයක් නෙවෙයි. ඒ වගේ මේ ශරීරය මහා ශක්තිමත් දෙයක් කියලා මිනිස්සු ලෝකේ සත්‍යය හිතාගන්න හිතියට එහෙම දෙයක් නෙවෙයි. කැඩෙන්නත් පුළුවන්, බිඳෙන්නත් පුළුවන්, හිඳෙන්නත් පුළුවන්, කුඩු වෙන්නට පුළුවන් ඕන දෙයක් වෙන්න පුළුවන් මේ ශරීරයට. ඉතින් මේකේ ආධිනව තේරුම් ගන්න ඕන. මේකට බේස් හේක් ගෙල්වන එක මහා ආධිනවයක්. මේකට කවන කෝණ එකක් මේක ආධිනවයක්. නිදි කරන සතප්පෝණ එකක් මේක මහා ආධිනවයක්. මේක කරන්නට බෑ මේ ශරීරයේ තියෙන තාක්කයි. ඊළඟට මේකට සමහරට ව්‍යායාම ආදී කරන්නට වෙනවා මේ දේවල්. තමන්ගේ ශරීරයකුත් නෙවෙයි. මේක ඒකාන්ත වශයෙන් දුකක්. මේක ඒකාන්ත වශයෙන් දුක් ලබා දෙන ස්ථාන. මේ දුකක් දුක් ස්ථාන ගන්න දෙයක් තමයි තමන්ගේ නොවනදී පවස්සාගෙන යන්නට සිදුවෙච්ච එකක් මහාදින. මේක මේ මේ කියපු කතාව මීනාට දැන් තේරෙන්න නොවන්න පුළුවන්. කවදා හරි දවසක තේරෙන මේක මම මේ මොකක්ද කියවේ කියන අවබෝධය. ඒ කියන්නේ මේ තමන්ට ඕන විදිහට පවතින්නේ නැති ඒකාන්ත වශයෙන්ම දුකක්ම වූ දුක්ම ලබා දෙන මේ මේ පංචස්කන්ධ ලෝකේ පවත්වාගෙන යන්නට සිදුවලා තියෙන මොන කර්මයකද දන්නේ ඒ ජීව උපදින කර්ම ශක්තිය නිසා. සංසාරයේ අවිද්‍යාව පාදක කරගෙන කරපු කර්ම ශක්තිය නිසා. එතකොට මේ කර්ම ශක්තිය තුළින් මේක පවස්ථාගෙන යන සිදුවලා තියෙන එකක් මහා විශාල ආදීනයක් වශයෙන් තේරෙන්නේ. මේ විදිහට මේ ආදීනමේ තේරුම් ගන්නට සිදුවනවා. ඒ ආදීනමේ තුළින් මේක නැවත නැවත ඉපදෙන ආකාරයෙන් මේ තැන්වල ඉපදිච්ච ආකාරය මරණයෙන් පස්සේ කොයි කොයි ලෝකවලද වෙයිද කියලා දැනගන්න ආදීන ආදීව කොහොමද ඒවා Tamanට තේරෙන්නේ එතකොට එහෙදක්වත් මේක කොයි තරම් ආදීන රාශියද දැන් මේ දින කාර්යවලින් කෙනෙක් නැති වෙන නිසා මේ දෙක පෙනෙන්නේ නැති නැති නැති යන මේකෙන් අපි විශ්වාස දුක් ආශයෙන් බබාදෙන මේ විදිහට ඔක්කොම ඉන්දියන් අරගෙන පංචස්කන්ධ ලෝකයේම අරගෙන මේ ආදීන දකින්න එක පොදු වෙනවා නම් එතකොට තමයි ආදීන ඥානෙ පහළ වෙනවා කියන එක ගන්නට පුළුවන්. එහෙම සමාන්තම අවබෝධ තියෙන අවබෝධයක් තියෙන මට දැන් මේ ආදීන ඥානෙ පහළ වුණා කියන්නේ. ඒ දහසකතාන ආදීන. ඊළඟට ඒක නිසා පහළ වෙන නිබ්බිදාන. නිබ්බිදා කියන්නේ කලකිරීම. මේ පංචස්කන්ධ ලෝකයේ කෙරේ කලකිරීම ඇති. මේ නිබ්බිදාව නැති නිසා තමයි මේව දැලෙන්නේ. බුදුහාමුදුරුවෝ බොහෝ සෝත්‍ර කියලා කියන කියන කතාවක් තමයි නිබ්බින්දන්තෝ විරජ්‍යතේ විරජ්‍යව විමුක්ති කියන්නේ. කලකිරීම නිසා විරාගය තියෙනවා විරාගය නිසා මේ ඔක්කොම පංචස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙලා විමුක්තිය ලබනවා කියන එකයි ඒක අදහස. ඉතින් මේ කලකිරීම නිදිදාව කියන එක නිදිදාන ප්‍රශ්නාව කියලා මෙන්න කලින් අන්තයක් අපි කියලා ඇති. ඒකම තමයි මෙතෙන්දී සදාස් කරන්නේ. මේ නිදිදාන ප්‍රශ්නාව විදර්ශනා ඥානයි. නිදිදාන ප්‍රශ්නාව තුළින් ඇතුළේ විදර්ශනා ඥානයි. එතකොට මේ ශරීරය කෙනේ කලකිරෙන්නේ කොහොමද? මේක අර කලින් කියපු විදිහට දුක් වශයෙන් දැකලා කරකැවෙන්නද? මේක මහා කොයි මොහොතවත් තියෙන්නේ නැති අනිත්‍ය දෙයක් කියලා කරකැවෙන්නද? මේක තමන්ගේ දෙයක් හෝ තමන්ට ඕන විදිහට පවත්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි කියලා කරකැවෙන්නද? මේක ඒකාන්ත වශයෙන් දුක් සමුදයක් කියලා කරකැවෙන්නද? මේක ඒකාන්ත වශයෙන් සමිකර දුක් ගුලියක් කියලා කරකැවෙන්නද? මේක පවතින එකම මහා විශාල කරදරයක් මහා විශාල පරිදු අභියෝගයක් මහා විශාල දුක කියන අවබෝධය සමාන තියෙනවා මේක නැතුණා මේවට ඇලෙනවා. ඉතින් ඇලෙන්න ඇලෙන්න මේවා අන්තිමේ වැඩි ඉන්න තින්ත සංසාරේ දෙකින් දෙකට යන්නට මුස්ති වෙනවා. මේ අපිට අත්හරින්නට නම් මේක කෙරේ කඩ දෙන්න බෑ. කලකිරුම් නැත්නම් අත්හරින්නද බෑ. මේ මතහැරියේ නැත්නම් සම්පූර්ණ නිදහස ලබන්න බෑ. ඒක නිසා ඒ නිමිතිතාව ඇති කරගන්නට ඕනේ ඒ විදර්ශනා ඥානය සමාධියේ සිටතව පහරවන්නට ඕනේ. එක මොහොතක්වත් මේ සංසාරයේ බැඳී සිටීම කිසිසේත්ම සුදුසු නැහැ කියන නුවණ සමාඩ ඇති වෙනවා. එතකොට තේරෙනවා මට නිමිතිතාවේ වර්තනා ඥානය ඇති වෙලා කියලා. බුදුනත් මේ ලෝකේ ජීවත් වෙලා වැඩක් නැහැ කියලා. ඒ වගේමට වාසන මේ ජීවිතේ ජීවත් වෙන වැඩක් නැහැ කියන අවබෝධය තියෙනවා. මේකට හේතුකින්ම කලකිනම්කට මේ තරම් දුක් ලබා දෙන මේ තරම් දුක් සමුදයක් වෙන වෙන කිසිම ධර්මයක් මුළු ලෝකෙක ප්‍රසමතනකවත් නැහැ. යම් සාධක තියෙනවා. ඒ ශ්‍රේණ දුකම මේ පංචස්කන්ධේ පවතින තාක් කල් පවතිනවා. ඒ නිසා කොහොම දුක් ඇතිවන්නේ මේ පංචස්කන්ධ රෝගයේදී මේකේ ඇලෙන්නට සුදුසයි මේකේ මහා වදකයේ වශයෙන් තේරුම් ගන්න ඕනේ. අපි හිතන්නේ මහා මිත්‍රෙක් අපිට තියෙන හොඳම යාළුවෙක් කියලා මේ නැගයි පිටයි අරගෙන තමන්ගේ. මේක තරම් වදකේ මේ මුළු විශ්වයේම නැහැ කිව්වොත් ඒක 100 කියන්නේ 100 කොච්චර කිව්වත් ප්‍රශ්නයක් නැහැ ඒක නෙවෙයි. ඒ කියන්නේ ඒ තරම්ම වදකේ නම් ඒතරම් මේක බඳන කොට මට දැනෙනවා. මේකේ නෙවෙයි දෙන්න පුළුවන් බඩ ඔක්කොම දෙනවා සමාහයට පස්සේ කඩන සමාහයට ඇස්තරක දාන ඇස්තරක හන්දෙන් සමාහයට කන්දේට දාන සම්පීරණයෙන් දස්වට දාන දස් කෙල්ලෙන් මේ සමාහයට නැගිටින්නත් දරුවෙන් දාන සමාහයට උත්පල වෙලා ඉඳලා උනහනවා ඒ විදිහට මේවා කරලා දීලා දීලා දීලා දීලා දීලා අය පොඩ්ඩක් මේ ජීවිත කාලයෙන් දුක් දීලා දීලා මේක මරණයට පස්සේ මරණය දුක් දීලා ඊට පස්සේ නැවත නැවත ඉපදෙමින් නැවත නැවත දුක් දීලා දුක් දීලා මේ වර්ෂය දෙකින් දෙකට දෙකින් දෙකට ගෙනියනවා මේ පංචස්කන්ධ ලෝකයේ බඩකෙක් වශයෙන් දකින්නේ කියලා බුදුහාමුදුරේ දේශනා කරලා තියෙනවා. මේ ආකාරයෙන් දකිනකොට අපිට ප්‍රහැදිලිවම නුවණක් ඇති වෙනවා නම් මේක පොඩි කරකිරිය යුතුයි කියලා. අන්න ඒ කරකිරිය ඥානයට කියන අපේ නින්දා ඥානය කියලා. මේ කරකිරිය නැති වුණාට පස්සේ ඇති වෙනවා නුවණ. ඒ සඳහා මේකෙන් භාවනාවක් කරන්න දෙයක් නෑ. මුචිත සම්ඥා ඥානය කියලා. නිදහස් වීමට ඇති කැමැත්ත මුචිත කන්‍යතා කියලා. කියන එකේ තේරුම නිදහස් වීමට ඇති කැමැත්ත. ඒ පිළිබඳ නුවණට කියනවා මුචිත කම්මිතා ඥානය මේ සංසාරයෙන් නිදහස් වීමට තියෙන කැමැත්ත තමයි සිත තුළ ඇති වෙන්නේ. දැන් මේ ලෝක සත්‍යයන් සංසාරයෙන් නිදහස් වෙලා ධාතිය සම්පූර්ණ නැති කරන නැවත ඉදීම නැති කරන්නට ප්‍රයත්න කරනවා. නැවත ඉපදෙනවා ඉපදෙන එක තමයි ප්‍රාර්ථනා කරන්නේ. සංසාරේ රැඳී සිටින් තමයි ප්‍රාර්ථනා කරන්නේ. මුචිත කම්මිතාවයක් කරොත් නෑ. නිදාසීමක් වෙන්නේ නෑ. මොකද මේක මේක තියෙන ආදීනේ දන්නේ මේක තියෙන බාහනකම දන්නේ මේක කලකිරීමක් ඇතිවෙන්නේ. මේ ආදී හේතුන් නිසා මේවට ඇලියදී කටයුතු කරනවා. මේක යථාහත් වෙන ධර්මයන් නිසා තවතවත් දැනෙනවා. ඒ දැකීම නිසා නැවත නැවත ඉපදෙදී සංසාරේ සංසාරයට ගමන් කරන්න සිදු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් Tamanටම අවබෝධ වෙනවා නම් මේ කොහොම නාම රූප ධර්මයන් අන්න නිරව ශේෂ වශයෙන් සම්පූර්ණයෙන් නැත්තර නැති යාවිතේ කියලා. එතකොට තමයි මුලික කම්මිතාවෙන් ගැටියලා. රහත් තුන ජීවත් වෙලා වැඩක් නැහැ පින්නොම් බෑ නැත්තම්. ඒකයි නියම තත්ත්වය. ඒ කියන්නේ මිනිස්සු ලෝකේ සත්‍යය කියන්නේ රහත්ුණා මොක්ක මාර්ගය. රහත්ුණා මේ බුදුරණක් වැඩන්නේ නැති ඉන්නවම පැවේ නැත්තම්. ඒ කියන්නේ දින්නම් පැයක් දැස්නේ නාම රූප ධර්ම ඔක්කොම සම්පූර්ණයෙන් පහනක් වෙනවාසේ නිවි යන. එතන තමයි හැනසීම. ඒ දක්වාම තියෙන අනේක දෙක. ඒ නිසා මේක සම්පූර්ණයෙන්ම අන්න නිර්ශේෂ වශයෙන්ම අන්න මාත්‍රයක්වත් ඇලීමක් බැඳීමක් නැත මේක අත්හරින්නට පුළුවන්නේ කියන හැඟීම ඇති වෙනවා. නැත්තම් අනේ කවදද මේක සම්පූර්ණයෙන් මෙවත් දනන්නේ කවදද මේක සම්පූර්ණයෙන් නැති යන්නේ කියන හැඟීම තමයි තේරෙනවනම් අන්න එතකොට අපිට කියනවා මුසිත කම්මිතා ඥානය ඇති වෙනවා කියන්නේ. ඉතින් මේ මුසිත කම්මිතා ඥානයෙන් පසු ඥානයක් තියෙනවා පටිසංඛාන පස්සනා විපස්සනා ඥානය කියලා. මේ පටිසංඛාන ඥානය කියන එකෙන් අදහස් කරන්නේ මේ කලකී නැති වුණා දැන් නිදහස් වෙන්නට ඕනේ කියලා කල්පනා කර දැන් නිදහස් වෙන්න මොකක්ද කළ යුත්තේ කියන නුවණ. නිදහස් වෙන්න කළ යුත්තේ මේ වගේ අර කලින් වගේ නින්දාව ඇති කරන කලකිරීම ඇති කරන මේවා බය දැකලා මේවා පැත්තකට ජීවිත කරනවා කියලා සම්බින්ම කෝපයෙන් වාගේ කටයුතු කරන මෙතන කෝපයන්නේ කෝපයෙන් වාගේ කියලා. ඊයෙන්න කටයුතු කිරීම තුළ මේ සංස්කාර අතහරින්න බෑ. මේ සංස්කාර අතහරින්න තන මම විසින් මානසික කලයේ අන්තිසමයේ මේ ඔක්කොම දෙයි අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මේ ඔක්කොම සංස්කාර අනාත්ම වශයෙන් බලබලා සිටීමයි ඒකද වෙන දෙයක් කරන්නේ කරන්න දෙයක් නැහැ. මේ තමයි තියෙන්නේ කියලා අවබෝධය සමාද තියෙනකොට එතන ඒ පරිසංකමණාමය ඇති වෙනවා. ඒත් පස්සේ තියෙන සංඛාරුපේක්ෂානාමය. සංඛාරුපේක්ෂා කියන්නේ සංස්කාර සියලුම සංස්කාර කෙරෙහි නැදහත් නුවණ. අර කලින් කියන ප්‍රඥාන්කාර ඥානයෙන් පස්සේ මේ සංස්කාර කෙරේ මඳහසිත નિરાයාසයෙන් නැති වෙන කිසිම එකක් කෙරේ ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ, බැඳීමකුත් නැහැ, අර විදිහට පද කලකිරීමකුත් නැහැ. නමුත් ඒ වාක්‍යයෙන් මේ වැඩි කර ගැනීමට කලින් කරන්නේ. මේ අවස්ථාවේදී සංඛාර උපේක්ෂාවේදී සම්මා කල්පනා කරන මම මේ කොහොම සංස්කාර කෙරේ මඳහස් වෙනවා, මඳහස් සිටින් යුතු මේ සංස්කාරයන්ගේ නියම தත්ත්වය දැක දැක දැක දැක වාසය කරනවා කියන්නේ. ඉතින් දෙකට පාරටම මේක ඉතින් ඕව කලින් ඒවා මොකක්වත් ඕනේ නැහැ මම මේ සංස්කාර ලෝකේ මඩාත්තර අනිත්‍යයෙන් දුක් වශයෙන් අනාත්මයෙන් බල බල ඉන්නයි කියලා එහෙම ඇති කියලා හිතන්න දෙපාය නැති කියලා හිතනවා එහාට එහාට දියුණු කරන දියු භාවනාවතේ දියුණුවක් ලබන්නට නොහැක්ව කාලය කාදනවා මොකද කාලය අපිට යනවා සමහර විට ආර කලින් ඥානවල අඩුපාඩු තියෙනකොට මේ ඥානය ප්‍රකට ඇති කරගන්න අපහසුයි ඒක නිසා අර කලින් කියපු පතන ඔක්කොම බලපත්තාන ආදීනව නිදිදාදී ඥානය ඇති කරගන්න ඕනේ. මෙතනදී සංඛාරකේකාරයේදී මේ සියලුම සංස්කාර දෙලින් නැදහත් වෙන සමන්ගේ පංචස්කන්ධ ලෝකේම සංස්කාරය, බාහිර පංචස්කන්ධ ලෝකේම සංස්කාරය, ජීවි සියලුම දේවල් සංස්කාර මේ මේ සංස්කාර කියන්නේ මේ අඳුන්ට දැන් අවබෝධයක් තියෙනවා අපි කායත් විතර කණි දේශනා කරලා තියෙන නිසා ඒකට මේවා පිළිබඳව මම නැදහත් වෙනවා කියලා නැදහස් සිත ඇති කරගන්න. ඒ මැදහත් දිනවයි කියන අන්තිම ප්‍රේක්ෂක භාවයක් ඇති කරගන්න මේ මැදහත් වෙනවා කියන එකට නම් මතක් වෙනවා. එතකොට ඉතින් මනවා කියලා මේ සංස්කාර උත්පන්න අනිත්‍යයි දුකයි අනාත්මයි කියන දෙලක්ෂණ ධර්මයේ අතරින් එක එක්කෙනාගේ ස්වરૂපයේ මත එක ලක්ෂණයක් ප්‍රකටවන්නට පටන් ගන්නවා ඒ ප්‍රකට වී ප්‍රකට වී ලක්ෂණය මත වෙනවා සංස්කාර උපේක්ෂාතුලින් සමහරුන්ට අනිත්‍ය වෙනවා ප්‍රකට වෙනින් ප්‍රකට වෙනින් යනවා සමහරුන්ට අනාත්මයෙන් ප්‍රකට වෙනින් ප්‍රකට වෙනින් යනවා ඒ කියන්නේ ඔක්කොම අනාත්මය අනාත්මය කියලා ඒක ප්‍රඥාව අධික කෙනෙකුට හිනා ප්‍රකටවන්නේ අර නැත්නම් තවත් කෙනෙකුට මේ ඒකාන්ත වශයෙන් දුක් කියන එක ඒක ඒ තරමකට වෙන්නේ බොහෝ සමහර කෙනෙකුට පමණ ඒකත් ප්‍රකටවන්නට සමහර විට අවස්ථාවක් තියෙනවා. නමුත් අනිත් ආනන්ද කියන දෙක ප්‍රකට වෙන්න පුළුවන් මේ ධර්ම අතරින්. ඉතින් අර සංස්කාර කෙරෙහිම අදහස් වෙලා මේවා නිත්‍යයි, මේවා නැත්නම් නිත්‍යයි අනිත්‍යයි කියලා පෙන්නනවා. නිත්‍ය නිසා මනස්මය නාමය කියලා පෙන්නනවා. නැත්නම් අනිත්‍ය නොපෙනෙන පිළිම මේවා නාමය නාමය කියලා ප්‍රකට වෙන්නේ. ඉතින් කෙනෙක් සිටිනවා සංස්කාර සංස්කාරයක් කෙරෙහිම අදහස් වෙනවා. බුදුහාමුදුරුවෝ ධර්මයේ සංග්‍රහණය ඔක්කොම දේවල් ලෝකේ අන්තා දේව දේවල් තියෙනවා නිවන ගැන නිවන ලැබීමට බලාපොරොත්තු මේ හැම දෙයක් වෙන මැදහත් වෙනවා ධර්මයෙන් වෙනස් නැදහත් එතකොට තමන්ගේ ජීවිතය ගැන, ශරීරය ගැන සඳහා වේද දුක් වේදනාව ගැන නඳා, සැප වේදනාව ගැන නඳා, මන උපේක්ෂා වේදනාව ගැන නඳා මේ විදිහට ඔක්කොම ධර්මයේ නැදහස් සිටින්න තුව සංස්කාර කරේ නාම මාන සංකාර උපේක්ෂානානි ඇති කරගෙන ඒවා අනිත්‍ය හෝ අනාත්ම වශයෙන් දැකලා වාසය කරනවා. මේ උදැබ්බේ මේ සංකාර උපේක්ෂානානි අවස්ථා තුනක් තියෙනවා මුල් අවස්ථාව, මැද අවස්ථාව සහ උපරිම අවස්ථාව උසස් අවස්ථාව. මේ ඔක්කොම අවස්ථාවට පත්ව අවස්ථාවකදී මේ මිනාට භවනා කරන්න දෙයක් නෑ. මුලක්වා භවනා කර කර යනවා. එයාට පස්සේ ඇති වෙනා ඥානයක් අනුලෝම ඥානය කියලා. බුදුහාමුදුරුවෝ මෙහෙම දක්වන දෝෂය අපේ පාඩයන් සෝත විචේ වික්ඛෝ කිංච සංඛාරා නිත්‍යතෝ සංකප්පන්තෝ අනුලෝමකාය සංකේ සමන්නානතෝ භවිෂ්‍යතේති මේ සංඛානං විජ්ජතිය. යම් කෙනෙක් මේ මුළු විශ්වයේ සංස්කාර අතරින් කොයිම හරි සංස්කාරයක් නිත්‍ය වශයෙන් දකිනවා නම් ඕතනින් අනුලෝම ඥානය ඇතිවන්නේ. ඕකම කියන දුක වශයෙන් දකිනවා නම් මේ අනුලෝම ඥානය ඇතිවන්නේ. ආත්ම වශයෙන් දකිනවා නම් මේ අනුලෝම ඥානය ඇතිවන්නේ. මේ හදස් කරන්නේ මොකක්ද? මේ මුළු දේශනයේම සංස්කාර සංකාර උපේක්ෂ ඥානය තුනේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් කවර ආකාරයකින් හරි එකම සංස්කාරයක් අශේෂණ ඔක්කොම දැක දැක ඉන්නකොට අනුලෝම ඥානය කියන එක ඇති වෙනවා. අනුලෝම කියන්නේ නිවනට අනුලෝම බවක් නානුවන. මේක ඇති වුණාට භවනාවෙන්දී ඇති වුණාට ඒ වෙලාවෙන් තේරුම් ගන්න බෑ මට මේ අනුගම ඥානය ඇති වුණා කියලා. ඒ පිළිබඳව මම පස්සේ කතා කරනවා. ඊට පස්සේ මේ අනුලෝම ඥානය ඇති වුණාට පස්සේ මේ තමන්ගේ ප්‍රාර්ථනාවේ පරිදි සම්මාරුණත ගෝත්‍රභෝ ඥානය කියලා ඥානයක් ඇති වෙනවා. ගෝත්‍රභෝ ඥානය කියන්නේ මේ පුත්තජන භූමියේ යම් කිසිදෙයක් තිබෙනවා නම් මේ පුත්තජන භූමියේ ඉක්මවා ආර්ය භාවයට පත්වන්නට ඔන්න මෙන්න කියන අවස්ථාවේ පස්සේ එනවා. ඕවා වෙච්ච කෙනෙක් කියන සකදාගාමීන්ට ඔන්න මෙන්න කියන අවස්ථාව ඒ කරුණානුව සකදාගාමී පිටින අනාගාමී වෙන විට අනාගාමී පිටිනේ පහත් වෙන විට ඔන්න මෙන්න කියන අවස්ථාවේ පවතින නුවණට කියනවා පිටෝස්ස ගුණානේ මේ தත්ත්වයේ ඉක්මවා ඉවල தත්ත්වයට පාතබන මෙහිදී පොත්වල දීලා තියෙන කදින උපමාවක් ඒ උපමාව 100%ක්ම නිවැරදි මා හිතන්නේ ඒ උපමාව භාවනාවෙන් අත්දැකපු නැති කෙනෙක් ලියන්නට නැති කෙනෙකුට ලියන්නට පුළුවන් මේක. ඒක ලියලම තියෙන්නේ වෙන අත්දැකීමක් ලැබුත් කෙනෙක් මොකක්ද ඒ උපමාව ගඟක මෙහා පැත්තේ ඉඳලා අපේ තම අර සාසන චිත්‍රපට වල වාගේ බැලකේ ඉඳලා එහා පැත්තට පැදගෙන යනවා. මේ පැත්තේ ඉඳලා එහා පැත්තට ඒ දහේ වැලේ එල්ලලා ඒ ගඟ හරි මොකක් හරි දොළ නදියක් පහුටගෙන අනිත් පැත්තට යනවා. එතකොට මේ පැත්ත ඔහු අත්හැරියා මේ ගොඩකින්. දැන් මැද එහා පැත්තේ ගොඩකින් මන්ට ඔහු පාදයේ ඉඳලා සමරන්නේ. දැන් ඉන්නේ ඔහු ගඟ මැද හරි. අන්නේ නැද හරිය වගේ තත්ත්වය තමයි ගෝත්‍ර ඥානය කියන උපමාව දක්වලා තියෙනවා මේ උපමාව 100%ක්ම නිවැරදි. ගෝත්‍ර ඥාන. ඒකද මේ අනුලෝම ගෝත්‍ර ඥාන කියන ඒවා ඇති වුණාට පස්සේ ඇති වුණා කියලා දැක ගන්න බෑ දැක ගන්නට ඕන නම් මාර්ගඵලයක් ලැබුවාට පසුව ඵල සමස්තවල නියමනට ලබා දෙන්න පුළුවන් වුණාට පසුව අදිස්ථාන කරන්නට ඕන මට අනුලෝම ඥානය පමණක් උපදවාගෙන විනාඩි 5ක් හරි 10ක් හරි එම කාලයක් වෙ ඉන්න ලැබේවා ඊට පස්සේ මට බෝධිසත්ව ඥානය පමණක් උපදවාගෙන ඉන්න ලැබේවා කියලා අදිස්ථාන කරන්නට ඕන එහෙම අදිස්ථාන කළාට පස්සේ පමණයි මේ අනුලෝම ඥාන බෝධිසත්ව ඥාන කියනව පැහැදිලිවම තමයි සිත තුළ ඇතුණා කියලා දකින්නට පුළුවන් වන්නේ මේ බෝධිසත්ව ඥානය ඇතිවෙච්ච ඇතුණා නම් ඔහු කවදාවත් ආයි මාර්ගයකට ඵලයකට පත් වෙන්නේ නැතුව සිටින්නේ නැහැ ඒ කියන්නේ ගඟේ මේ පැත්ත අතහැරලා තිබෙන න්‍යා පැත්තට යන්නට නැඹුරුවක් ඇතුව තියෙන. ඉතින් ඕක ගලේ එල්ලලා තිබෙන ගඟ මැද හරිය ඉන්නේ. අන්න අනිවාර්යයෙන්ම ඔය හැටතර ගිහින් කපල තියෙනවා. අන්න ඒ වගේ බෝධි ප්‍රඥාණය ඇති සුපද්‍රයන් මේක ඊළඟට ඇති කර ගන්නවා මාර්ග ඥාන ඵල ඥාන. මේ මාර්ග ඥාන කියන්නේ තෝරන සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ග හතර. ඒ වගේම ඵල ඥාන කියන්නේ තෝරන ඵලයට සකදාගාමී අනාගාමී අරහත් කියන ඵල. මේ ඥාන ඇති වෙන්න පුළුවන්. ඉතින් මාර්ගයෙන් පසුව සමහර විට ඵලය ඇති වෙන අවස්ථා තියෙනවා. අදිස්ථාන කළොත් එහෙම භාවනා කරන විට සෝවාන් මාර්ගයට පමණක් උපදා ගන්නමද ලැබේවා කියලා නැත්නම් තමන්ගේ නොදැනුවත්කම නිසා සකදා ගන්න මාර්ගයට උපදා ගැනීමද ලැබේවා කියලා භාවනා කරොත් එහෙම සකදාගාමී සිත ඇතිලා ඵලය ඇති නොවි ඒක පසු වැඩි වෙන්න අවස්ථා අනන්තවත් තියෙනවා. නමුත් බොහෝ පොත්වල තියෙන ඒකට ඉස්සරහම තියෙනවා මාර්ගයෙන් පසු ඵලය තියෙනවා කියලා ඒක සියයට සියයක් නිවැරදි නෙවෙයි. එතකොට මේ මාර්ග ඥාන ඵල ඥාන ඊට පස්සේ මේ මාර්ගඥාන පරිඥානන් පසුව සත්‍යේක්ෂා කරන්න පුළුවන් මොනින් තේපත් කරන්න පුළුවන් භාවනාවේ අදිස්ථාන කර සෝවාන් මාර්ගසිත උපදානින් ලැබේවා සෝවාන් ඵලසිත උපදානින් ලැබේවා ආදී වශයෙන් විතර මේවල වෙනස්කම් පැහැදිලිව ලැබෙන්න පුළුවන් ඊට පස්සේ කියන්නේ මේ මාර්ග පරිඥාන වලින් පස්සේ සමහර කෙනෙකුට පස්ස දෙක්කන ඥාන සත්‍යේක්ෂා ඥාන විදර්ශනා ඥාන මේ ගතිේක්ෂා විදර්ශනා ඥාන ඔක්කොම ඇතිවන්නේ නැහැ ඇතිවෙන්නේ නැත්නම් ඒක ඕනකම ඇති කරගන්නට ඕනවා අත්‍යවශ්‍යමනේ ඒක කරගැනීම සුදුසුයි. මේ දසේක ඥානය කියන එකෙන් අදහස් කරන්නේ සදා සම්දානතේ ධම්මේ පස්සේ පඤ්ඤා පස්සේ ඥානං කියලා සම්මුදාමන්ත පාළුවේ දක්වලා තියෙනවා. ඒ මාර්ගඵල සිත පහළ වෙන අවස්ථාවේදී පහළ වූ ධර්මයන් දක්නා නුවර දැන් උදාහරණ වශයෙන් මේදී සීලය මේ විදිහට වැඩ කළා සමාධිය මේ විදිහට වැඩ කළේ ප්‍රඥාව මේ විදිහට වැඩ කළා ඉන්ද්‍රිය ධර්මයන් මේ විදිහටයි කියන්නේ කොහේ බල ධර්මයන් මේ ආකාරයෙන් ක්‍රියාත්මක කරන සත්‍යබොද්ධන් ධර්මයන් මේ සතිය මෙහිමයි ප්‍රකාරුනේ උපකාරුනේ ධම්මයේ කියන මේ ආකාරයෙන් උපකාරුනේ ආදී වශයෙන් තමන්ගේ නොවනේ මට්ටමට මාර්ගඵල ලබන අවස්ථාවේදී පහළ වූ ධර්මයන් දකින්නට පුළුවන් නුවණක් තියෙනවා සායෝගික වශයෙන් මේක මා කිසි කෙනෙකුට කියලා දීලා නැහැ ඒක නිසා ඒකම න්යායට අත්දකින්න පුළුවන් වේද කියන කතාව මා දන්නේ නැහැ. නමුත් පොත්පත්වල තියෙන පංචවික්ෂ ඥාන කියලා දෙන જાතිය. පංචවික්ෂ ඥානද. සෝවාන් වෙච්ච කෙනෙකුට තමන් නැති වෙච්ච කලේට ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් ඉතිරි කලේට මොනවද කියලා ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් මාර්ගය මේකයි කියලා ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් ඵලය මේකයි කියලා ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් ඒ වගේම නිර්වාණය මේකයි කියලා ප්‍රතිවේක්ෂා කරන්න පුළුවන් පහ මාර්ගයේ පරිණිරවාණය කොටස් තමයි ඒ නැති වෙච්ච සංගෝධ ධර්ම තියෙන සංගෝධ නැති සංගෝධ සක්කායික පිටා දෙලකට පරමාර්ථය දිගන්න ඒකයි අපි මේ මාර්ග ඵලයෙන් ලැබෙනකොට අපි කියන්නේ සක්කායික නැති වෙච්ච ආකාරය පැහැදිලිව පෙනීමා කියලා අදිස්ථාන කියලා භාවනා කරන්න කියන්නේ ඒ විදිහට ඒ ප්‍රතිනිසාරණ ඇති කර ගැනීම සඳහා එතකොට මේ විදිහට ඒ ඥාන ඇති කරගන්න පුළුවන් සකදාගාම කෙනාට අනාගාම කෙනාට රහත් වෙච්ච කෙනාට නැති වෙච්ච කෙනෙක් නැති නිසා අර ඉන්ට්‍රූ කෙලෙස් කියන එක හැර ඉතින් ප්‍රත්‍යේශානාන හතරක් කරගන්න පුළුවන්. එතකොට කොහොමද ප්‍රත්‍යේශානාන 19ක් විතර තියෙනවා කියලා පොතේ දක්වා තිබෙනවා. ඒකේ ඒක ඒක වැරදි කියලා අපි කියනවානේ ඒ විදිහට අදිස්ථාන කරලා එන මේක නැති කර ගන්නට පුළුවන්. නමුත් නියම පස්සේ ස්ථානානේ කියන්නේ අර මාර්ගඵලයේ ලබන අවස්ථාවේ පහළ වූ ධර්මයන් දක්නා නොවන ඒක සෑම කෙනෙකුටම කරන්නට බෑ. ඒක දැන යම් කෙනෙක් සෝවාන් වෙලා තිබුණා සක්කාය දිට්ඨිය උද්ද වීර්ය ආකාරයට ඇදගෙන යන භාවනා කරන අධිෂ්ඨාන කළා ඒක නෙවෙයි උද්ද වීර්ය ආකාරයට දැකෙන්නට පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් මේ සීලබ්බත පරාමාස විචිකිච්ඡාවෙන් සංගෝධ ධර්මයන් නිස්සබ්ද ඵලයක් වශයෙන් නැති ගිය ආකාරය තමන්ගේ සිතවල නැතුණු ආකාරය දකින්නට පුළුවන්. මේක නැති වී ගිය ආකාරය නම් දකින්නට පුළුවන් සම්පූර්ණ මේ ලෝකේ නෑ. සක්කාය දිට්ඨිය නැති ගිය ආකාරය දකින්නට පුළුවන්. නමුත් විචිකිච්ඡා නැති ගිය ආකාරයේ ඒලකට පාමාශය නැති ගිය ආකාරයේ මෙහෙමයි කියලා භාවනාවෙන් නම් අත්දැකීම් පුළුවන්කමක් නැහැ. මොකද ඒක භාවනාවෙන් ලැබෙන එකක් නෙවෙයි. සත්‍යාධිත්‍ය නිරුත් වීම නිසා ඒ ප්‍රතිපදාවක් වශයෙන් උද්ගත වෙනවා. මේවා පොත්වල කියන ධර්ම වලට හේතු කියන්න බැරදී ඒක පිළිගන්න සැකෙන්නේ. එතකොට සකදාගාමී වෙනකොට මේ සාමදාන ප්‍රතිගාමී ධර්මයන් සිහි වෙනවා. අනාගාමී වෙනකොට ඒවා සම්පූර්ණ ශ්‍රේ වෙනවා. ඒකට අනාගාමී වුණාට පස්සේ අපිට පුළුවන්කම තිබෙනවා සාමදාන ප්‍රතිගාමීයන් කොහොමද ශ්‍රේණිය කියලා දකින්නට. ඒ වගේම රහස්නාන් පස්සේ රූප රාග රූප රාග මානෝද්දත් අවිද්‍යාව කියන සංයෝජ ධර්මයන් මේ අපිට පුළුවන්කම දෙනවා කොයි ආකාරයෙන් අපගේ සිත තුළ නිරුද්ධ වී ගියාද කියන එක දකින්නට. රූපරාගය කොහොමද නිරුද්ධන්නේ අරූපරාගය නිරුද්ධන්නේ කොහොමද මානෙ නිරුද්ධන්නේ කොහොමද අවිද්‍යාව නිරුද්ධන්නේ කොහොමද කියන කතාව. උද්දච්චය නිරුද්ධීච්ච කතාව දකින්නට බෑ ප්‍රායෝගික වශයෙන් අත්දකින්නට බෑ නමුත් ඒක Tamanට පැහැදිලිව පේනවා Tamanගේ චිත්ත තුළ කිසිම සංස්කාර ධර්මයක් ගලන්නේ නැතුව චිත්ත නිසලව පවතින නිසා නිරන්තරයෙන්ම මේ උද්දච්චය කියන එක සම්පූර්ණයෙන් චිත්ත තුළ නිරන්තර නිසා નિરાයතන සිතිවිලි බලයන් ශක්තිය දැන් නිරුද්ධයි කියන එක අවබෝධ වෙනවා. ඒ සඳහා විශේෂ භාවනාවක් නැහැ. මේ විදිහට ප්‍රතික්ෂේප ඥානය තියෙනවා. මේ ඥාන ඇති කර ගැනීම තුළින් අපට 100%ක්ම සක්සදාසේ සමාගයේ තත්ත්වයන් අත්දකින්නට පුළුවන්කම ලැබෙනවා. මම ඉන්නේ මේ තත්ත්වයේ මා ලබා තියෙන්නේ මේ තත්ත්වයේ කියලා. ඕවා නැති අය නිකන් අර කනා බල්ලන් ගහන්නාසේ ඔලේ ඉතින් මේකේ මේකේ මේකේ කියලා තේරුම් ගන්නට උත්සාහ කරනවා. නමුත් මේ විදිහට හරියට පිළිපැදීම තුළින් තමන්ට පුළුවන් ශක්තිය ලැබෙන විශේෂයෙන්ම සත්‍යය සමාන. ඒකට ගැනීම තුළින් සමාජයේ නියම සත්‍යය සමාජම සත්‍යස්තරස අවබෝධ කරගන්න. ඒක මේ දක්වා තියෙන ආනෝල ඥාන දාර්ශනය ගැන කතා කළා. ඒදී ප්‍රධාන වශයෙන් ධර්මදානයේ උපකාරණ ඥාන තුනක් කියවා ඒ ඥාන තුන තමයි සම්මස්තමේ නුවණින් විමසෙන් සාධකේම සම්මස්ත ඥානය නාම රූප පරිච්ඡේ විඥාන නාම රූප වෙන කරන කියනක පස්සේ පරිග්‍රහ ඥානයේ පස්සේ ඒ කියන්නේ ඒ නාම රූප ඇතිීමේ හේතු දක්නානුව මේක හොඳට ප්‍රගුණ කරන්න. ඒක ප්‍රගුණ කරලා පස්සේ භවනා තුළින් අර විද්‍යාවේ බංග බයස් පඨාන ආදීන නිදදාම චිතකමිතා පරිසංගා සංකාරිකා කියන ඥාන එකිනෙක අධිෂ්ඨාන කරලා දිනු කරගන්න බලන්න. මේ දිනු කරගෙන යනකොට අනුලෝම ඥානය ඇති වේවි. ගෝන්ද්‍ර භෝඥානය තමන් මාර්ගඵල ලැබීමට යම් කිසි ප්‍රාර්ථනාවක් සබන් කටයුතු කරනවා නම් ලබන්න පුළුවන්. ඉතින් එහෙම ප්‍රතිඵල ලැබලා තියෙනවා නම් ඒ කියන්නේ සදාන්නේ පදේ බුද්ධත්වයේ බුද්ධත්වයේ අග්‍රතාවක මහා කාවකණිය ප්‍රාප්තිය කරලා තියෙනවා නම් ගෝත්‍ර පුණ්‍යම් ලැබෙන්නේ. සංඛාර උපකාර දක්වා පමණයි ඒ යන්න පුළුවන් නම් අනුලෝමනාන්නේ නැහැ. අන්න ඇයි පුළුවන් මේ අනුලෝමනා ගෝචර ප්‍රඥාව ඇති කරගන්න. භාවනාවෙන් තමයි සාතර ප්‍රතිඵලයක් අරගෙන පංචමස්ස සම්වර්ධනය නම් ඒ ඇත් පුළුවන් වෙනවා. අදිස්ථාන කළා මම ලබාගත් ගෝචර භෝඥානිය පැහැදිලිව කෙනේවා අනුලෝමනානිය පැහැදිලිව කෙනේවා කියලා අදිස්ථාන කළා භාවනා කිරීමෙන් විදර්ශනා භාවනා කිරීමෙන් ඒ ඥානයන් පැහැදිලිව අත්දකින්නට. විශේෂයෙන්ම ගෝත්‍ර භුඥානයේ ධර්මය වන්නේ නිවන. ඒ නිවන මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. මාර්ගය දක්වන මොනවානේ නිවන. ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරලා මාර්ගයෙන් කියන නිවන මේකයි කියලා අවබෝධ කරගන්න පුළුවන්. ඊළඟට ඵලයට අවබෝධ වන්නේ නිවනයි. ඒ ඵලය මේකට අවබෝධ වෙන නිවනයි කියලා ඒකත් අවබෝධ කරගන්න පුළුවන්. මෙලදෙන. එකම නිවන අවස්ථා තුනකදී තුන් ආකාරයකින් දකින්නේ. එකම නිවන තුන් විදිහකට අධියර තුනකින් දැකීමක් එකම දර්ශනයක් නෙවෙයි. ඒකට තව තියෙනවා නිබ්බාන ප්‍රතිවේසාව කියලා එකක්. මේක තමයි නිවන්නේ කියලා අවබෝධ කරන එක. එතෙන්දී ඇති වෙන නිවන ඒ අර කියපු තුන තමයි කියනවා. මේ ආකාරයෙන් ප්‍රතිවේසානාම පිට කරගන්න පුළුවන් පක්ෂියට වෙනවා. ඒකෙන් ප්‍රතිවේසානාම දාසය. මේ ධර්මයේ සීමේ ප්‍රසලය, මේ ධර්මයේ දෙන්නේ ප්‍රසලය ආදී සියලුම ප්‍රසලය ශක්තිය මේ ඇතම මේ දර්ශනාන පිටවෙන ඒ සියලුම සංස්කාර ධර්ම අතහැරලා සදාකාලික වශයෙන්ම නිවි යන නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට පුළුවන් වාසනාවක් සත්‍යදාය වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ දේශනාව මෙතනින් නිම කරන්නේ දෙවියන් දෙන දෙන ආකාශකාරී කියන පාටි කියන ආකාශකාරී බුම්මස්වා දේවානාගාමයි පිටාපුණන් තමයි මොලකාදෙන් ලක්කන්දි සාසනන් ආකාශකාරී බුම්මස්වා දේවානාගාමයි පිටාපුණන් තමයි මොලකාදෙන් ලක්කන්දි දේශනන් ආකාශකාරී බුම්මස්වා දේවානාගාමයි පිටාපුණන් තමයි මොලකාදෙන් ලක්කන්දි කරන්තේ ප්‍රාර්ථනා කරමින් අපේ කම්මේ මා නිවා සමාධිමෝ සතුන් සමාධිමෝ සෝයාන් බාන්තය ඉදන් මේ කියන සමස්තය වාන්නෝ සම්බුද්ධ සම්පන්න වහන්සේතු මේ කුල සීලම කුහලෝ ශක්තිමයගේ මෙලොව යහපත් සංසේවා කරුණ යහපත් සත්පත් වේවා ප්‍රාර්ථනා පරිදි නිවන සංසේම කරන්නේ සසයෙන් හේතු වාසනා වේවා අභිවාදන සේනිස සංවර්ධාපචායනෝ දත්තාරෝ ධම්මා මණ්ඩන්තේ ආයුවනෝ සකම්බලං ආරෝග්‍ය සම්පත්තේ සද්ද සම්පත්තේ විත අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිද්දසෝ සෝතේ වන්නසර වේවා